අද අපි මේ ධර්ම සාකච්ඡාව කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ ලෝකය සහ ලෝක ස්වභාවය පිළිබඳව මෙතනදී ලෝකයේ විදිහට අර්ථ දක්වලා තියෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ටිකත් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ දහම් ටිකත් ඒ නිසා ගොඩ නැගෙන විඥාන ධර්ම ටිකත් ස්පර්ශ ධර්ම ටිකත් වේදනා ධර්ම ටිකත් ඇසුරු කළා ලෝකයේ ගැන විග්‍රහයක් කරනවා. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ලෝකේ ලෝකයයි කියනවා කෙතකින් ලෝකයේයි කියනු ලැබේද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යමක් බිඳෙන සැහැවි ඇතනම් බිඳෙන සුළු ඇතනම් ඒක ආර්ය විනි ලෝකයයි කියනවා කියලා. එහෙනම් මෙතනදී පෙන්වන්නේ බිඳෙන සුළු නිසා ලෝකයයි පෙන්නනවා කියලා. එතකොට ආර්ය විනේහි බිඳෙන ධර්ම මොනාද කියලා ඇහුවොතින් එහෙම නැත්නම් කිමෙක් බිඳෙන සුළු වේද කියලා විස්තර කරන්නේ චක්කුසේ බිඳෙන සුළුයි රූපයෝ බිඳෙන සුළුයි චක්කු විඥානේ බිඳෙන සුළුයි චක්කු සම්පස්සේ බිඳෙන සුළුයි චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඉපදිච්චියම් සුව දුක්ඛෝ අදුක්කම සුඛ වේදිතයක් වුණොත් ඒ සියල්ල බිඳෙන සුළුයි කියලා අපි කල්පනා කරලා බැලුවොතින් ආර්ය විනයෙහි බිඳෙනවා කියපු අර්ථයත් ලෝක සම්මත විවහාරයේ බිඳෙනවායි කියපු අර්ථයත් දෙක එකම තැනකින් ගැලපෙන්නේ නැහැ ලෝක සම්මතයේහි අපි දකින විදිහට බිඳන සුළුයි කියන දේ අපි දකින්නේ ලෝකේ පවතින ලෝකයාට තේරෙන තැනකින් ලෝකයේ අස්තිරත්වයයි එතනදි බිඳෙන සුළුයි කියලා දකින්නට උත්සාහවන්ත වෙන්නේ. තව විදිහකට කිව්වොතින් එතන බිඳෙන සුළු භව නිතරම දකින්නේ සතර මහා ධාතු රූපේ කැඩිලා යන කුඩු වෙන ස්වභාවයක් නැත්නම් රූප කලාපයන්ගේ බිඳෙන සුලා ස්වභාවයක් නැසෙන ස්වභාවයක් ඇහැ එහෙම නැත්නම් චක්කුසය බිඳෙන සුළුයි කියලා ගත්තම જીවහා බිඳෙන සුළුයි කියලා ගත්තට පස්සේ එතනක් දකින්නේ භෞතික සම්මතයේ සතර මහා ධාතුව ඇසුරු කරගත් වර්ණ සටහන පමණක් සනිදස්සන වෙච්ච තැනක ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික අනිදස්සන වෙච්ච තැනක ඇහැ කන නාසය දිව ශරීරයේද සනිදස්සනයි කියන මට්ටමින් ලෝකේ දිහා දැකලා ඒ ධාතුව කැඩි කැඩි බිඳි බිඳි යන බවක් දැකලා ඒ ධාතුව කැඩිච්ච නිසා බිඳිච්ච නිසා මීට පෙර ඒ ධාතුව ඇසුරු කරගත්ත ඒ ධාතුව ඇසුරු කරගෙන යම් ස්පර්ශයක් හටගත්ත නම් ඒ ධාතුව බිඳිලා යනකොට ඒ ස්පර්ශයත් නැසිලා යනවා කියන තැනකින් ඒ ධාතුව බිඳිච්ච නිසා මේ වේදනාවත් බිඳිලා යනවා නැසිලා යනවා කියන තැනකින් තමයි ලෝක විවහාර අර්ථයේදී මේ බිඳන සුළුයි කියන කාරණාව ගැන විස්තර කරගන්නේ. හැබැයි ආර්ය විනේහි මේ බිඳන සුළුයි කියන කාරණාව ඊට හා ගැඹුරු තැනකට යනවා. ඒ ගැඹුරු කාරණාව අපි තෝරගන්නට බැරි වුණොත් අපි ලෝක සම්මත අර්ථයටම ගලපගෙන මේ බුදුරජාණන් වහන්සේත් පෙන්වලා තියෙන්නේ ලෝකයේ අස්තීරතාවයම තමයි සතර මහා ධාතුව කැඩෙන කුඩු වෙන බිඳෙන ස්වභාවයම තමයි ඒ කැඩෙන කුඩු වෙන බිඳෙන සතර මහා ධාතුව ඇසුරු කරගෙනයි වේදනාව හටගෙන තියෙන්නේ ඒ වේදනාවේ ධාතු කැඩිලා යනකොට ඒ වේදනාවට නැති වෙලා යනවා බිඳිලා යනවා ඒ වේදනා ටික හටගන්න දායක විච ස්පර්ශයත් බිඳිලා යනවා ඒ ධාතුව නැසීමෙන් කියලා ලෝක සම්මතයෙන් ලෝකෙට ගලපලයි බොහෝ දෙනෙක් මේ කාරණා තෝරගන්නට උත්සාහවන්ත වෙන්නේ. හැබැයි මේ ක්‍රමයට තෝරගන්නට ගියාම අපිට වරදින තැනක් තියෙනවා අපිට නොතේරුණාට එතනින් අපි වැටෙන එක අන්තයකට අන්තය තමයි ඇත කියන අන්තය. බුද්ධ දේශනාවේ කොයිම මොහොතකවත් ඇත කියන අන්තය හෝ නැත කියන අන්තය කියන මේ අන්ත දෙකෙන් එකක්වත් පරිහරණය වෙන්නේ නැහැ පරිහරණය කරන්නේ නැහැ මේ අන්තවලට වැටිලා ධර්මයේ විස්තර කරන්නේ නැහැ හැබැයි අපි මෙතනදී ගොඩාක් වෙලාවට උත්සාහවන්ත වෙන්නේ උපදින රූපයක් හෝ උපදින ඇහැක් ගැන දකින්නට නෙවෙයි තියෙන රූපයක් සහ තියෙන ඇහැක් කියන තැනින් අරගෙන ඇත කියන අන්තේ පරිහරණය කරමින් තියෙන ඇහැට තියෙන රූපය ගැටිලා ස්පර්ශයක් ගොඩ නැගිලා යනවා එතකොට ස්පර්ශය නිසා වේදනාවක් හටගන්නවා අර තියෙන හැත් තියෙන රූපයත් කියන දෙක විපරිණාමයට ගෙවිලා ගියාට පස්සේ එහෙම නැත්නම් කුඩු වෙලා බිඳලා ගියාට පස්සේ ඒ වේදනාවට දායක වෙච්ච කොටස් ටික බිඳුණු නිසා ඒ වේදනාවත් බිඳුණා ඒ වේදනාවට පවතින විදිහක් නැහැ කියන තැනකින් අපි ලෝක සම්මතයෙන් කතා කරපු තැනක් තිබුණා හැබැයි බුද්ධ දේශනාවේ පෙන්වන්නේ තියෙන හැක් ගැනද තියෙන රූපයක් ගැනද කියන කාරණාව තෝරගන්නට වෙනව නැතහොත් අපිට ඇත කියන අන්තේම පරිහරණය කරමින් තියෙන රූප තියෙන ශබ්ද තියෙන ගන්ධ තියෙන රස තියෙන ස්පර්ශයන් කියන තැන අරගෙන තියෙන ඇහැක් තියෙන කනක් තියෙන නාසයක් තියෙන දිවක් කියන තැනටපත් වෙනවා එහෙනම් තියෙන එකක් නෙවෙයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ නැති එකක් කියලා. එහෙනම් ඇතද නැතද කියලා නෙවෙයි මෙතනට ගලප ගන්න ඕන. මේ සියල්ල උපදින ධර්මයන් කියලායි පෙන්වන්නේ හේතු ප්‍රත්‍යයෙන්. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් ඉපද නිරෝධ වන ධර්ම තව විදිහකින් කිව්වොත් පෙර නොතිබීම හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හටගෙන හේතු නිරෝධ වීමෙන් ඉතිරි නැතිවම නිරෝධ වෙලා යන ධර්මතා විදිහට තව පැත්තකින් කිව්වොතින් සංකත ධර්මතා විදිහටයි මේ සියල්ල බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ ලෝකෙට අයිති සියල්ල. හැබැයි අපි මොකද්ද කරන්නේ? ඒ කියන කාරණාවෙන් පරිබාහිර වෙලා ඇත කියන අන්තය පරිහරණය කරමින් තියෙන ඇහැට තියෙන රූපය තමයි පතිත වෙන්නේ. ඒ නිසා ඒ ඇහැට රූපේ ගැටිලා චක්කු විඥානයක් පහළ වෙනවා. තියෙන ඇහැට තියෙන රූපේ ගැටුණට පස්සේ චක්කු විඥානේ පහළ වෙන්නේ. ඊට පස්සේ වේදනාව හටගන්නේ කියන තැනකින් බලන්නට උත්සාහවන්ත වෙනවා. එතකොට බොහෝ දෙනෙක් හිතනවා මේ වේදනාව කියන එක රූපේ තිබිලා එන එකක්. ඒ රූපේ තිබිලා එන වේදනාව තමයි රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් වැරදි විදිහට වින්දනය කරන්නේ කියන තැනකින් තමයි දකින්නට උත්සාහවන්ත වෙන්නේ. හැබැයි අපි කල්පනා කරලා බලන්නට ඕන රූපේ තිබිලා වේදනාවක් එනවා කියන මට්ටමට පත් වෙලා අපිට කවම කවදාකවත් මේ ගැටලුව විසඳ ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ධර්මානුකූලව මේක විස්තර කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බොහෝ පිරිසක් හිතනවා මේ සතර මහා ධාතුව තුල ඉඳලා එන එකක් තමයි වින්දනය කරන්නේ කියලා. සතර මහා ධාතුව තුල ඉඳලා තිබිලා එන එකක් තමයි වින්දනේ ලබන්නේ එහෙම නැත්නම් වේදනාව විදිහට ලැබෙන්නේ කියන තැනකින් තමයි මේ ලෝකයේ දකින්නට පුරුදු වෙලා තියෙන්නේ උත්සාහවන්ත වෙලා තියෙන්නේ. හැබැයි අපි මේ කාරණාව ටිකක් ගැඹුරෙන් විදර්ශනා කරන්නට වෙනවා දකින්නට වෙනවා තෝරගන්නට වෙනවා වේදනාව කියන එක කොයිම මොහොතකවත් සතර මහා ධාතුවේ තිබිලා එන්නේ නැති බවට නොයන බවට දකින්නට අපි මෙහෙම හිතලා බලමු මේකට පුංචි උපමාවක් වශයෙන් අරගෙන. අපි හිතමු දිය කඩਿੱත්තක් තියෙනවා. මේ දිය කඩਿੱත්ත ළඟ තියෙනවා ගල් ගෙඩියක්. මේ ගල් ගෙඩියේ හේව නැල්ල දිය කඩਿੱත්තට වැටිලා තියෙනවා. එතකොට කවුරු හරි කිව්වොතින් මේ වැටිලා තියෙන හෙවණැල්ල ආවේ අර ගල් ගෙඩිය ඇතුලේ ඉඳලා කියලා. එහෙම නැත්නම් ගලේ තිබුණා. ගලේ ඇතුලේ තිබිලා තමයි මේ ජලයට හෙවණැල්ල වැටිලා තියෙන්නේ. දැන් ওই හෙවණැල්ල තියෙන්නේ ජලය තුල කියලා යම් කෙනෙක් කිව්වොතින්. අපි බලන්නට ඕනේ කාට හරි පුළුවන්ද කියලා ජලයේ හෙවණැල්ල තියෙනවා නම් ජලයෙන් හෙවණැල්ල වෙන් කරලා ගන්නට. කොයිම මොහොතකවත් හෙවණැල්ල ජලයෙන් වෙන් කරලා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ආලෝකය කියන කාරණාව කොයිම මොහොතක හරි නැති වුණොත් හෙවණැල්ල කියන කාරණාව විද්‍යාමාන වෙන්නේ නැහැ. ගලේ ඇතුලේ තිබිලා නම් හෙවණැල්ල ආවේ ආලෝකය වුණ කරන්නේ නැහැ ගල ඇතුලේ තිබුණු හෙවණැල්ල ඇවිල්ලා පතිත වෙන්නට ඕන විද්‍යාමාන වෙන්නට ඕන එහෙනම් අපි තෝරගන්න ඕන අර ගල සහ ආලෝකයත් ජලය කියන කාරණාවත් තුනම හේතු විච්ච තැනක එහෙම නැත්නම් ප්‍රත්‍ය විච්ච තැනකයි හෙවණැල්ල කියන කාරණාව විද්‍යාමාන උනේ කවුරුන් හෝ පැනෙව්වතින් කොයිම මොහොතක හෝ මේ හෙවණැල්ල කියන එක ගලට අයිති ධර්මතාවයක් ගල තුල ඉඳලා ආපු ධර්මතාවයක් කියලා මේක වැරදි අර්ථකථනයකට යනවා. ඒ විතරක් නෙවෙයි මේ හෙවණැල්ල දැන් ජලය තුල පතිත වෙලා තියෙන්නේ ජලය උඩටයි මේ හෙවණැල්ල වැටිලා තියෙන්නේ ජලයටයි දැන් අයිති කියලා ගත්තොතින් මේකත් ගැළපෙන්නේ නැති ධර්මතාවයක් බවට පත් වෙනවා. ගලටත් ආලෝකයටත් ජලයටත් කියන හේතු ධර්මතා ප්‍රත්‍ය ධර්මතා තුනටම අයිති නොවන හැබැයි ඒ ප්‍රත්‍ය නිසා විද්‍යාමාන විචිතනක් තමයි හේවණැල්ල කියලා කියන්නේ. අපිට හේමනම් හෙවණැල්ල අහවල් තැන ඉඳලා යාවේ අහවල් තැනයි තියෙන්නේ කියලා සම්මත කරලා පනව ගන්නට පුළුවන්කමක් කියදෙන්නේ නැහැ. එහෙනම් අපි නුවණ විමසලා බලන්නට ඕන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන ධර්මතාවයක් පෙන්නනවා මේක අපි අර උපමාවට සංසන්දනය කරලා ගලපලා බලන්නට ඕන මෙතනදී අපි පස්සපච්චා වේදනා කියන තැනට උපමා කරනව හේවණැල්ල. හේවණැල්ල හරියට වේදනාව වගේ. ඇහැ කියන කාරණාව රූපය කියන කාරණාව චක්කු විඥානය කියන කාරණාව අපි යොදවනවා ආලෝකයටයි ගලටයි ජලයටයි කියලා හිතමු. දැන් අපිට මෙන්න මේ වේදනාව කියන කාරණාව ගොඩ නැගුණේ තුන්දෙනාගේ ස්පර්ශය නිසා තමයි. ඇහත් රූපත් චක්කු විඥානත් කියන ධර්මතා තුනේ ස්පර්ශය නිසා පස්සපච්චා වේදනා විදිහට වේදනාව ගොඩ නැගුණා. කවුරු හරි කියනවා නම් ඔන්න ඔය වේදනාව ආවේ අර සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ සටහන ඇතුලේ තිබිලා කියලා කිව්වොතින් මේක හරි මුලාවක්. වේදනාව කියලා මෙතන අර්ථ දක්වන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මෙතන අපි දිට්ඨ කියන මට්ටමටමයි වේදනාව කියලා කියන්නේ. එහෙම නැත්තම් මේ පෙනෙනවා කියන ස්වභාවය තමයි අපි මෙතන දැනගන්නවා කියලා කියන්නේත්. එහෙනම් අපිට හිතෙන්නේ එකපාරම මුලාව නිසා මේ පේන්නේ අහවල් තැන තිබිලා ආපු එක නේද කියන තැනටපත් වෙනවා. මේක කොයිතරම් කිව්වත් තෝරගන්නට බැරි තත්වයක් නිසා හිතනවා එහෙනම් බාහිරේ තිබුණු එක දැකලා නැතිද කියලා. එහෙනම් මේ කාල උපමාවෙන්ම බලන්න. කවුරු හරි කිව්වොතින් බාහිරේ තිබුණු එකයි මේ පෙනිලා තියෙන්නේ. අර බාහිරයේ සතර මහා ධාතුවේ තිබුණු එකයි මේ වේදනාව විදිහට ඇවිල්ලා තියෙන්නේ කියලා කවුරු හරි අර්ථ දක්වන්නට ගියොත් අපිට කියන්නට වෙනවා හෙවණැල්ල ගල ඇතුලේ තිබිලා ආවා කියන දෘෂ්ටියටමයි මේපත් වෙන්නේ. හෙවණැල්ල කියන කාරණාව වගේ මේ පේනවා කියන කාරණාව මේක ඉස්සෙල්ලා හොඳට තෝරගන්න ඕනේ. දිට්ඨ කියන කාරණාව. ඒ ඇරුණකොට අර බාහිරේ සතර මහා ධාතුවට පෙනීම අයිති කියලා පනවන්න බෑ. ඒ පෙනීම එන්නේ ඒක ඇතුලේ තිබිලායි කියලා කාට හරි පනවන්නට පුළුවන් කමක් ධර්මතාවයක් යෙදෙන්නේ නැහැ. එතකොට මේ පේනවා කියන කාරණාව වැටිලා තියෙන්නේ සතර මහා ධාතුවට කියලා කවුරු හරි කියනවා නම් එහෙම නැත්තම් මේ පෙනෙන කෙනෙක් මේ ධාතු ඇසුරු කරගෙන ඉන්නවා ඉන්න කෙනාටයි මේ පෙනීම සකස් වෙලා තියෙන්නේ කියලා කවුරු හරි කියනවා නම් ඒක හරියට අර හෙවණැල්ල ජලයේ ඇතුලේ තියනවා කියලා ගත්තා හා සමාන වෙනවා. කොයිම මොහතකවත් කියන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ හෙවණැල්ල ජලය ඇතුලේ තියෙනවා කියලා. ජලයෙන් හෙවණැල්ල වෙන් කරන්න බෑ කාටවත්. ඒ වගේම මේ පෙනීම මේ සතර මහා ධාතු ඇතුලේ තියෙන එකක් කියලා කාටවත් පණවන්නට පුළුවන් කමක් නැහැ. සතර මහා ධාතු ඇසුරු කරගත්තා වූ අජ්ජත් කාය තුල තියෙන ධර්මතාවයක් මේ වේදනාව කියන එක එහෙම නැත්නම් පෙනීම කියන කාරණාව අන්න එතන වැරදි මතයකට එනවා. එහෙනම් දකින්නට ඕන තෝරගන්නට ඕන කාරණාවක් තියෙනවා. අපේ වැරදි දෘෂ්ටිය නිසා වැරදි මතය නිසා හිතනවා හෙවණැල්ල කියන කාරණාව දැන් වැටිලා තියෙන්නේ ජලයේ මතටයි ඒ වැටිලා තියෙන්නේ අර ගලේ තිබුණු එකයි කියලා ගත්තා වගේ අපි ගන්නවා මේ පෙනිලා තියෙන්නේ ඇතුලේ ඉන්න මටයි ඒ පෙනිලා තියෙන්නේ අර බාහිර සතර මහා ධාතුවේ තිබුණු එකයි කියලා. ඔන්න මුලාවටපත් වෙන තැනක් මේක මහ ගැඹුරු කාරණාවක්. එහෙනම් තෝරගන්නට ඕනේ පෙනෙනවා කියන කාරණාව බාහිරේ තිබිලා ආපු එකක් නොවන බව. එහෙම නැත්නම් මේ පෙනෙනවා කියන කාරණාව සතර මහා ධාතුවේ තිබිලා ආපු කාරණාවක් නොවන බවත් ජලයයි ගලයි <clears throat> ආලෝකයයි කියන කාරණා තුනම නිසා හෙවණැල්ල විද්‍යාමාන වුණා වගේ ඇහත් රූපත් චක්කු විඥානත් කියන කාරණා තුනම නිසායි <clears throat> විද්‍යාමාන වුණා නම් විද්‍යාමාන උනේ අපිට වේදනාව කියන කාරණාව පස්සපච්චා වේදනා එහෙම නැත්නම් පෙනීම කියන කාරණාව එහෙනම් දැන් අපි තෝරගන්නට ඕන අපි පුජ්‍යලත්වයක් පනවගෙනයි නිතරම එළියේ තියෙන එකමයි පේන්නේ කියන තැනකටපත් වෙන්නේ. මේ හැඟීම එන්නේ පුජ්‍යල දෘෂ්ටිය නිසාමයි. එහෙනම් අපි තෝරගත්තොතින් අපිට එළියේ තේ පේනවා කියලා ගන්න හැම මොහොතකම ඇතුලේ පේන කෙනෙක් ඉන්නවා කියන මතයට වැටිච්ච බව අමතක කරන්න නරකයි. එළිය දේ පේන ඇතුලේ කෙනෙක් ඉන්නට ඕන එහෙමනම් එළිය දේ පේනවා කියන දෘෂ්ටියටපත් වෙන්න. ඒක හරියට හෙවණැල්ලේ අයිතිකාරත්වයේ පොළවට පනවලා ඒ හෙවණැල්ල ගලේ ඉඳලාමයි එන්නේ කියලා වැරදි මතයකටපත් වුණා හා සමාන වෙනවා. කොයිම මොහතකවත් ගලේ තිබිලා හෙවණැල්ල ආවෙත් නැහැ. ජලය ඇතුලේ හේව නැල්ල තිබුණෙත් නෑ වගේ අපි නුවණක් පහල කරගන්නට ඕන අපි දැක්මක් පහල කරගන්නට ඕන සතර මහා ධාතුවේ තිබිලා පෙනීමාව නෙවෙයි අපි හිතන්නේ සතර මහා ධාතුව පේනවා කියලා මේක ගන්නෙම මුලාව නිසා හොඳට තෝරගන්න පේනවා කියන කාරණාව හෙවණැල්ල සකස් වෙනවා වගේ තැනකුනුයි පෙන්වලා දෙන්නේ පේනවා කියන කාරණාව ගන්න හෙවණැල්ල විදිහටම හෙවණැල්ල විදිහට ගත්ත තැන අපිට හෙවණැල්ලෙන් පේන්නේ ගල කියලා කියන්නට බැරුවා වගේ හෙවණැල්ල ආවේ ගලේ තිබිලා නෙවෙයි වගේ අපිට කියන්නට පුළුවන් කමක් නැහැ පෙනෙනවා කියන කාරණාව සතර මහා ධාතුව පෙනෙනවා කියලාවත් ඒක සතරමා ධාතුව ඇතුළේ ඉඳලා ආවවත් කියලා පනවන්නට පුළුවන් කමක් යෙදෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව තෝරගන්න බැරිකම නිසා බොහෝ පිරිසක් හිතනවා බාහිරේ සතර මහා ධාතුවමයි මේ පෙනිලා තියෙන්නේ කියන දෘෂ්ටියකට වැටෙනවා. ඒ පෙනීම ආවේ පෙනීම ඉපදුනේ ධාතුවෙන්මයි කියන තැනකට පත් වෙලා තියෙනවා. එහෙනම් තෝරගන්න නුවණ මෙහෙवला පේන කාරණාව හෙවණැල්ල වගේත් හෙවණැල්ල ගලටත් ආලෝකයටත් ජලයටත් අයිති නැතුවා වගේ පෙනෙනවා කියන කාරණාව අපිට පණවන්නට පුළුවන් කමක් නැහැ රූපෙටවත් ඇහැටවත් චක්කු විඥාණයටවත් කියන කාරණාව තෝරගන්නට ඕන. එහෙනම් ඔන්න අපි දැක්ක කාරණාවක් තියෙනවා. අපි මෙතුවක්කල් හිතන් හිටියේ බාහිර තියෙන එක පෙනුනේ බාහිර තියෙන එක ඇහුනේ බාහිර තියෙන එකේ ගන්ධයයි දැනුනේ බාහිර තියෙන එකේ රසයයි දැනුනේ කියන තැනකින් ලෝකේ පරිහරණය කළා. එහෙනම් ඒ පරිහරණය කළා තියෙන්නෙම හෙවණැල්ල ගලේ තිබිලාමයි ආවේ කියන මුලා දෘෂ්ටියමයි පරිහරණය කළා තියෙන්නේ. ඒ පරිහරණය කළා තියෙන වේදනාව සතර මහා ධාතුවේ තිබිලා ආවමයි කියන මුලාවමයි පාවිච්චි කළා තියෙන්නේ. වචනෙට විතරක් කී කිය හිටියා රූපය තුල හේතු ධර්මතා නැහැ කියලා. රූපය තුල වේදනාව නැහැ කියලා වචනෙට විතරක් කියලා ප්‍රායෝගිකව මේකේ ප්‍රත්‍යක්ෂ අවබෝධය නැති නිසා පෙනෙන්නේ ඇහෙන්නේ දැනෙන්නේ එහෙම නැත්තම් මේ වේදනා ටික එන්නේ රස දැනෙන්නේ ස්පර්ශය දැනෙන්නේ ගන්ධය දැනෙන්නේ බාහිරේ තිබුණු එකකයි කියන තැනටපත් වෙනවා කියන්නෙම අපි වේදනාව දාගන්නවා කෙලින්ම රූපේ පැත්තට රූපේ ඉඳලා වේදනාව එන්නවා කියන දෘෂ්ටියට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ වේදනාව පතිත වෙලා තියෙන්නේ අර ජලයට එහෙම නැත්නම් හෙවණැල්ල පතිත වෙලා තියෙන්නේ ජලය ඇතුලේයි කියන දෘෂ්ටියකට වැටෙනවා. ඒ වගේ තමයි වේදනාව දැන් පතිත වෙච්ච කෙනෙක් හම්බ වෙනවා. අභ්‍යන්තර සතර මහා ධාතුවට වේදනාව පතිත උනායි කියන මුලාවකටපත් වෙනවා. එහෙනම් හොඳට තෝරගන්න වේදනාව කියන කාරණාව අභ්‍යන්තර ආයතනයන්හි තිබිලා ආවවත් බාහිර ආයතනයන්හි තිබිලා ආවවත් නොවන බව හොඳ ආකාරවම තෝරගත යුතුයි. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. එහෙමනම් මේ වේදනාව කියන කාරණාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගොඩ නැගුණා මිසක් වේදනාව පණවන්නට පුළුවන් කමක් නැහැ. අතනට අයිතිය මෙතනට අයිතිය අතන තිබිලාවය මෙතන තිබිලාවය මෙයා විඳින්නේ අරයා විඳින්නේ අරයා කරවන්නේ කියලා පණවන්නට පුළුවන් කමක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් නිපදිච්ච ධර්මතාවයක් තියනවා කියන නුවණ මෙහෙවිය යුතුමයි. එහෙනම් ඔන්න අපි ගැඹුරු කාරණාවකට ආව මෙතනදී මෙතුවක්කල් යමෙක් හිතාගෙන හිටියානම් බාහිර තිබුණු එකයි පෙනීම කියලා. බාහිර තිබුණු එකයි ඇහිම කියලා. බාහිරේ තිබුණු එකයි ගන්ධය දැනීම කියලා බාහිරේ තිබුණු එකයි රසය දැනීම කියලා. බාහිරේ තිබුණු එකයි ස්පර්ශය දැනීම කියලා. එයා ඉඳලා තියෙන්නේ හෙවණැල්ල ගලේ තිබිලාමයි ආවේ කියන මුලා දෘෂ්ටියකමයි. එහෙනම් හොඳට තෝරගන්නට ඕන හෙවණැල්ල ගලේ තිබිලා ආවේ ආවේ ආවේ කියලා කෙනෙක් කෑ ගහනවා නම් උඩ පයින්නවා නම් එයා අඥානවන්තයෙක්මයි. ඒ වගේමයි පෙනීම ආවේ සතර මහා ධාතු ඇසුරු කරගත්ත තැනක ඉඳලායි. ඇහිම ආවේ සතර මහා ධාතු ඇසුරු කරගත් තැනක ඉඳලායි. ඒ වගේම ගන්ධය ආවේ සතර මහා ධාතුවෙන් කියලායි. රසය ආවේ සතර මහා ධාතුවෙන් කියලායි කවුරු හරි ගත්තොත් මේ දැනෙන ස්වභාවය ගැන. පෙනෙන ස්වභාවය, ඇහෙන ස්වභාවය, දැනෙන ස්වභාවය කියන කාරණාව වේදනා මට්ටමින් කතා කළේ. රූප මට්ටමින් නෙවෙයි. වේදනා මට්ටම රූපේ ඉඳලා ආපු එකක් කියන වැරදි නිගමනයටපත් වෙනවා කියලා කියන්නේ හෙවණැල්ල කියන කාරණාව ගලේ තිබිලා ආවේ කියන මතයකටපත් වෙනවා. එහෙනම් වේදනාව එතන තිබිලා එන්නේ මෙතන තිබිලා එන්නේ කියලා කියන්නෙම පුජ්‍යලත්වයේ ඉඳලා. ඒ පුජ්‍යලත්වයේ හරියට කොයි වගේද කියලා ගත්තොත් හෙවණැල්ල ජලයට බඳගත්තා වගේ ජලයේ පතිත වුණා වගේ ජලයේ තියනවා කියලා ගත්තා වගේ මුලාවක්. <clears throat> වේදනාව විඳින කෙනෙක් මේ තුල ඉන්නවා කියලා ගත්තා හා සමානයි. එහෙනම් ඔන්න හොඳට තෝරගන්න ඕන වටින කාරණාවක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් යෙදෙනවා කියන කිසිම තැනක පුජ්‍යල භාවයක් නියෝජනය වෙන්නේ නැහැ. ඇත කියන අන්තය හෝ නැත කියන අන්තයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. හැබැයි මේ වේදනාව කියන කාරණාව හේතු ප්‍රත්‍යයෙන් නිපදුණු කොතනටවත් අයිති නැති ධර්මතාවයක් විදිහටයි දැන තෝරගත යුතු වෙන්නේ. ඒ වගේම තව කාරණාවක් තියෙනවා මෙතනදී තෝරගන්න. හෙවණැල්ල කියන කාරණාව අපි හිතමුකෝ පේන ඇහෙන දැනෙන ටිකට උපමා කළා. පේන ඇහෙන දැනෙන දැනගන්න ටික. පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික කියලා කිව්වම අපි තෝරගන්නට ඕනේ ඒක කොහෙටවත් අයිති නොවන ධර්මතාවයක්. පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික අපි අයිතිකාරත්වයක් පනවගෙන ඒ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික මා තුල සිද්ධ වෙන ක්‍රියාවලියක් බවට පත් කරගත්තා. එහෙම නැත්නම් හෙවණැල්ලට අයිතිකාරත්වයක් පනවලා ඒ හෙවණැල්ල ජලය තුල තිබෙන දෙයක් බවට පත් කරගත්තා හා සමානයි. හෙවණැල්ල කියන කාරණාවට ජලය ගැන හෝ ගල ගැන හෝ ආලෝකය ගැන කතා කරන්නට අවස්ථාව යෙදෙන්නේ හෙවණැල්ල ඇති කල්හිමයි. හෙවණැල්ල විද්‍යාමාන නොවන කිසිම මොහොතක හෙවණැල්ලට ජලය ගැනවත් ආලෝකය ගැනවත් ගල ගැනවත් කතා කරන්නට බැරුවා වාගේ. පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටිකෙන් තොරව ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන නාසය ගන්ධ ගාන විඥාන දිව රස දිව්‍යා විඥාන කය පහස කාය විඥාන මන ධම්ම මනෝ විඥාන ගැන කතා කරන්නට තැනක් කියෙදෙන්නේ නැහැ. පෙනීමකින් තොරව ඇහැ ගැන රූප ගැන චක්කු විඥාන ගැන පනවන්නට තැනක් යෙදෙන්නේ නැහැ. එහෙම නැත්නම් වේදනාවෙන් තොරව අපිට කතා කරන්නට වෙන්නේ නැහැ ස්පර්ශයක් තිබුණාද කියලා. වේදනාව දැනිච්ච මොහොතේ අපිට කතා කරන්නට වෙන්නේ ස්පර්ශයක් නිසයි වේදනාව ගොඩ නැගුණේ කියලා. ඇහැ ගැන රූප ගැන චක්කු විඤ්ඤාණ ගැන චක්කු සම්පස්සේ ගැන කතා කරන්නට තියෙන්නේ චක්කු සම්පස්සජා වේදනාවෙන් <clears throat> දැනගත් දැනීම මාත්‍රේ මත පදනම් වෙලා එහෙනම් දැන් අපි හොඳට තෝරගන්නට ඕන අපි මෙතනදී පෙනෙන කාරණාවෙන් පරිබාහිරට ගිහිල්ලා ඇත කියන අන්තයට වැටිලා ඊයේ තිබුණු අදත් තියෙන මතුවටත් පවතින ලෝකයක් ගැන කතා කරනවා. ඒක ඇත කියන අන්තය පරිහරණය කළා කතා කරන තැනක්. හේතු ප්‍රත්‍යයෙන් ඉපදෙන ධර්මතාවය ගැන කතා කරනකොට අපිට ඊයේ පවතින අද පවතින මතුවටත් පවතින කියන තැනින් විග්‍රහ කරගන්නට බෑ. හොඳට නුවණ යොදවලා දකින්නට ඕන. හරියට මෙන්න මේ හෙවණැල්ල කියන කාරණාවේ ගන්නට දෙයක් නැතුවා වගේ. හෙවණැල්ල කියන කාරණාව බොරු මුලාවක් වගේ ඒක අල්ලන්න ගෙනියන්න ඒක රූපෙන් වෙන් කරන් ගලෙන් වෙන් කරන්න ඒක ජලයෙන් වෙන් කරන්න ආලෝකයෙන් වෙන් කරන්න බැරුවා වගේ ඒ තුන්දෙනාගේ එක්වීමෙන් ගොඩ නැගුණු නිකම්ම නිකං විද්‍යාමාන විච්ච මායාවක් බඳු විච්ච දෙයක් තමයි ඔන්න ඔය ස්වභාවය. හිවණැල්ල කියන ස්වභාවය. එහෙනම් මෙන්න මේ විඥාවට පුජ්‍යලත්වයක් ඈඳගත්තට පස්සේ හිතනවා මෙන්න මේ හේවණල්ල දැන් තියෙන්නේ ජලයේ තුලමයි කියලා. හරියට පේන ඇහෙන දැනෙන දැනගන්න කෙනෙක් අභ්‍යන්තර වූ රූපේ එහෙම නැත්නම් සතර මහා ධාතුව තුල ඉන්නවායේ කියන මතයකට වැටෙනවා. දැන් මෙතන තෝරගන්න ඕන මේ අභ්‍යන්තර රූපයි බාහිර රූපයි කියවම කෙනෙක් හිතනවා මේ පුජ්‍යලයා කියන කෙනා අභ්‍යන්තර රූපයක් කියලා. දැන් අපි හිතමුකෝ මේ කේස් ලොම් නිය හම කියන ටික අභ්‍යන්තර රූපයයි කියලා හිතන් ඉන්නව රැවටිලා. හැබැයි හොඳට තෝරගන්න ඕන ඒක කවදාකවත් අභ්‍යන්තර රූපේ නොවන බව ඒ ටිකත් බාහිර රූපෙමයි. මොකද වර්ණ රූපේ බුදුරජාණන් වහන්සේ පෙනෙන්නේ බාහිර රූපේ කියලා මිසක් වර්ණ රූපය අභ්‍යන්තර රූපයකට පනවල නැහැ. කොයිතරම් මුලාවකද ඉන්නේ කියලා බැලුවොත් තේරෙනවා. කෙස්ලොම් නියදත් සම්මස් නහර කියන ටික අර පුජ්‍යලත්වයේ තියෙන තියුණු භාවයෙන් නිසාම අභ්‍යන්තර රූපෙට අරන් තියෙනවා. හැබැයි ඒකත් බාහිර රූපේ විදිහට දකින්න ඕනේ තැනත් අපිට දැන හඳුන ගන්න තියෙන්නේ සතර මහා ධාතු ඇසුරු කරගත් වර්ණ සටහනක් විතරයි. අපි මෙන්න මේ වගේ මුලාවකටපත් වෙලා මේ කෙස්ලොම් නියදත් සම්මස් නහර කියන ටික අභ්‍යන්තර රූපයේ විදිහට දැක්කහා සමානවම තමයි අර ජලයේ මත හෙවණැල්ල තියනවා කියලා අරගෙන තියන්නේ බාහිර රූපය අභ්‍යන්තරයට මුලාව නිසා අරගෙන ඒකේ පුජ්‍යලත්වයක් බඳවගෙන එහෙනම් හොඳට තෝරගන්න බාහිර එක බාහිරමයි ඒක වේදනාවටයි තිනේ. හරියට ජලයට හේවණල්ලයි තිනේතුවා වගේ. එහෙනම් ඔන්න අපි ගැඹුරු අර්ථකථනයකට ආව නුවණ විමසලා දකින්න පුළුවන් තැනකට ආවා. අපි මේ සම්මුති ලෝකයේ අද දවසේදී ඇහැ කියලා කන කියලා නාසය කියලා දිව කියලා කය කියලා පනවගත්ත ටික ඇත්තටම සනිදස්සන වූ වර්ණ සටහන විතරයි. භෞතික කයේ කොයිම මොහොතකවත් අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. අභ්‍යන්තරයට අයිති කියන ඇහැවත් කනවත් නාසයවත් දිවවත් කයවත් කියන ආධ්‍යාත්මික රූප ටික. ඒ සනිදස්සන වූ වර්ණ රූපේ බාහිර රූපෙමයි. ඒක අයිති බාහිර රූපයන්ටමයි. එහෙනම් මේ සතර මහා ධාතුවේ වර්ණ සටහනක් පෙන්නලා කෙනෙක් ඒකේ ඇහැ තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා කය තියෙනවා කියලා පනවනවා නම් කොයිතරම් මුලාවකද ඉන්නේ කියලා බලන්නකෝ. අඩුම තරමේ අභ්‍යන්තර රූපයයි බාහිර රූපයයි කියන දෙකවත් හඳුනා ගන්න බැරි මට්ටමකින්ම සපත් වෙලා. අභ්‍යන්තර රූප ටික සනිදස්සන නැහැ ඒ ටික අනිදස්සනමයි කවම කවදාකවත් ඇහැ කන නාසය දිව ශරීරය කියන ධර්මතා ටික අපිට පේන්නේ නැහැ එහෙනම් හොඳට තෝරගන්නට ඕන ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික කොයිම මොහතකවත් අපි දැකලා නැහැ ඒක අනිදස්සනයි ආ අනිදස්සන වූ ටික සනිදස්සනයි කියන මුලාව නිසාම බාහිරට අයිතිවන්නා වූ බාහිර රූපස්කන්ධය අභ්‍යන්තර රූපේ කියලා අරගෙන ඇහැ කන නාසය දිව ශරීරයත් සනිදස්සනයි කියන මුලාවකටපත් වෙලා බාහිර රූපයයි අභ්‍යන්තර රූපයයි කියන දෙකවත් වෙන් කරගන්නට බැරි තැනකටමපත් වෙලා ඒ නිසාම බාහිර රූපේ ඇහැ පිහිටලා තියෙනවා කියලා අරගෙන බාහිර රූපේ කන පිහිටලා තියෙනවා කියලා අරගෙන බලන්නකෝ වර්ණ රූප කියන එක බාහිරමයි වර්ණ රූපේ තියනවලු ඇහැ වර්ණ රූපේ කන තියනවලු නාසය තියනවලු දිව තියනවලු කය තියනවලු කියලා යමෙක් ගන්නවා නම් යමෙක් තෝරනවා නම් මේක මුලාවමයි. බාහිර රූපයයි අභ්‍යන්තර රූපයයි දෙක වෙන් කරගන්නට බැරි කමමයි. එනම් අජ්ජත් කායේ බහිද්ද කායේ කියන දෙක වෙන් කරගන්න බැරුව බහිද්ද කායට අජ්ජත් කායේ කියලා හිතාගෙන අනිච්චතාවය කියන කාරණාව දකින්නට කවම කවදාකවත් පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ තාක්කල් අනිච්ච ස්වභාවය තෝරගන්නේ කොහෙද? අජ්ජත් කායේ බහිද්ද කායේ කියලා හිතන් ඉන්න තාක්කල් ඉතින් ඔය කාරණාවවත් වෙන් කරගන්නට බැරි කොට කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්නපු ලෝකේ ආර්ය විනේ බිඳන ස්වභාවය කියන කාරණාව තෝරගන්නේ. එහෙනම් දැන් හිතලා බලන්න නුවණින්ම කවදාකවත් මේ ලේයට මස්නහර වලින් හැදිච්ච භෞතිකය අභ්‍යන්තරයට අයිති වෙන්නෙම නැහැ මේක බාහිර රූපේමයි මේක බාහිර වර්ණ සටහනමයි එහෙනම් බාහිර වර්ණ සටහනේ අභ්‍යන්තර රූප වෙන ඇහැ කන නාසය දිව ශරීරයේ තියනවා කියලා ගත් එකම මහමුලාවක්. ඒක හරියට හෙවණැල්ල වතුර ඇතුලේමයි තියෙන්නේ කියලා ගත්තා වගේ තැනකින් දකින්නට ඕන. දැන් එහෙනම් අපි තෝරගන්න ඕන හෙවණැල්ල කියන කාරණාව ස්වාධීනව අපි රූප ගලටත් අයිති නැති ආලෝකයටත් අයිති නැති ජලයටත් අයිති නැති තැනකින් වෙන් කරගත්තා නම් අපි ඇත්තටම රූපයෙන් මිදෙන්නට නුවණ පහල කරගත්ත වෙනවා. ඔන්න ඔය හෙවණැල්ල කොහෙට හරි අයිති කියලා බඳ ගන්න තාක්කල් රූපයෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ රූප උපාදානස්කන්ධයේ ගොඩ නැගෙනවමයි. ඒ නිසාමයි අපි තෝරගන්නට ඕන සසර පැවැත්මටයි නාම රූප බන්ධනේ කියන එක අවශ්‍ය කරන්නේ. හැබැයි නාමයෙන් රූපය වෙන් කරලා දැනගත් දවසට හඳුනගත් දවසට ඔන්න ඔය නුවණ තමයි නාම රූප පරිච්ඡේද ඥානයේ පැත්තට යොමු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපරිආපන්න භූමියේදී කොයිම මොහොතකවත් රූපස්කන්ධේ පනවන්නේ නැති වෙන්න හේතුව වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ටික පනවන්න හේතුව තමයි ඒ වේදනාව කියන එක අපිට රූපේ පැත්තට බඳලා රූපෙට අයිති කියන තැනකින් ගන්නට බැරි නිසා හැබැයි අර බන්ධණයට කොටු වෙලා ඉන්න තාක්කල් හිර වෙලා ඉන්න තාක්කල් ඒ අය පුජ්‍යල දෘෂ්ටියේ ඉඳලා කියනවා කොහොමද රූපේ නැතුව නාමය තියෙන්නේ ඒ කතා කරන්නේම හෙවණැල්ල ගලේ ඉඳලා ආව කියන දෘෂ්ටියටපත් වෙලායි ගලටත් අයිති නැති ආලෝකයටත් අයිති නැති ජලයටත් අයිති නැති තැනකින් මේ තුන්දෙනාගේ විද්‍යාමාන වීමෙන් හෙවණැල්ල විද්‍යාමානයි අපි නිතරම හෙවණැල්ල පැත්තෙන් දකින්න පුජ්‍යලත්වයේ පැනවිලා තියෙන තැන ලියා ගන්නට පුළුවන් එතකොට. පේන ඇහෙන දැනෙන ටිකෙන් තොරව අපිට කිව්වා ඇහැ කන නාස දිව ශරීර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ චක්කුසෝත ගාන දිව්‍යා කාය විඥාන ගැන කතා කරන්නට තැනක් යෙදෙන්නේ නැතුවා වගේ පෙනීම ඇති කල්හිමයි අපිට ඇහැ ගැන රූප ගැන පනවන්නට තැනේ දෙන්නේ. පෙනීම නැති කල්හි ඇහැ රූප ගැන කොහෙන් කතා කරන්නද? දැන් අපි හිතමු මේ අපි ඉදිරියේ තියෙන ගහ දිහා බලනවා. ඒ බලනකොට ඒ ගහ දිහා බලන් ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇතුලේ ඉන්න මටයි මේ එළියේ තිබුණු ගහ පෙනුනේ කියලා. හැබැයි නුවණැත්තෙකුට තේරෙනවා ඇතුලේ හිටපු මට එළියේ තිබුණු ගහ පෙනුණා නෙවෙයි මෙතන විච්ච සිද්ධාන්තේ නම් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එනම් මෙතන සිද්ධ වුණේ ඇහැට ගැටෙන්නේ වර්ණ සටහන මිසක් ගහ කියන එකක් නෙවෙයි. ඒ වර්ණ සටහන ගැටිලා වර්ණ ඡායා මාත්‍රයක් ඔස්සේ චක්කු විඥානයේ කියන කාරණාව පහල කළේ තුන්දෙනාගේ ස්පර්ශයෙන් දැනගත් යම් දැනීමක් පහල වෙලා ඒ දැනගත දැනීම මාත්‍රයට මනසින් ආවර්ජිනී කරනවා ගහ පේනවා ගහ පේනවා කියලා. ඒක මනෝවිඤ්ඤාණී ක්‍රියාකාරීත්වයක් මිසක මේ මොහොතේ හටගත්ත චක් විඤ්ඤාණී ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. දැන් අපි S2 පියාගත්තොතින් ඒ ඇහත් Nirodhayi ඒ රූපයත් Nirodhayi උපමාවට ගන්නේ චක්කු විඥානයත් Nirodhayi ඒ චක්කු සම්පස්සයත් නිරෝධයි චක්කු සම්පස්සජා වේදනාවත් නිරෝධයි. දැන් ඇහැ අරපු ගමම්ම සම්මුතියෙන් කතා කරන්නේ. ඇරලා බලපු ගමම්ම නැවතත් අපි හිතනවා අර පෙර තිබුණු ගහමයි පේන්නේ කියලා. හැබැයි ඒ පෙර තිබුණු ගහ කියලා මනසෙන් අවිද්‍යාවෙන් ආවර්ජනය කරනවා මිසක් ඒ මොහොතේදී ඒ රූපේ ඉපදුනෙත් ඇහැ ඉපදුනෙත් චක් විඥානෙ ඉපදුනෙත් අපිට තියෙනවා නිච්චයි සුභයි සැපයි අත්තයි කියලා ඉදිච්ච සංඥා විපල්යාස හතරක් මෙන්න මේ සංඥා විපල්යාස හතර යෙදෙන්නෙම කාම ආශ්‍රව භව ආශ්‍රව ditthi ආශ්‍රව අවිද්‍ය ආශ්‍රව කියන ආශ්‍රව ධර්මතාත් එක්කම ඒ නිසා ඊයේ තිබුණු අදත් පවතින මතුවටත් පවතින ඊළඟ ෂණයටත් පවතින රූපයක් ගැන කතා කරනවා. ඒකමයි පෙනුනේ. මේ ගන්නේ නිතරම මේ වේදනා කියන මට්ටම බන්ධනය කරලා පුජ්‍යලේකට. එහෙම නැත්නම් හෙවණැල්ල කියන එක බන්ධනය කළ ජලයට. එහෙනම් මෙතන ඊයේත් හිටපු අදත් හිටපු හෙටත් තියෙන මට්ටම එන්නෙම ආශ්‍රව ධර්මතා නිසා. ඇහැ පියලා අරිනකොට ඒකමයි පේන්නේ කියලා එන්නෙත් මනසෙන් ආවර්ජනය කරලා දෙනකොට අර ආශ්‍රව ධර්මතාවලින් වැරදි නිගමනයකටපත් වෙන නිසා. එහෙම නැතුව අපිට කාලයක් පවතින කාලයක් තිස්සේ ගෙවෙන වෙනසන කියන දෙක අයිති ලෝකෙට මිසක් ඒ කාරණාවෙන් නිවන් දකින්නට බෑ. ඔය කියන ටිකේ බිඳීම දැකලා බිඳෙන සුළු ස්වභාවය දැකලා නිවන දකින්නට බෑ. එනම් මෙතන බිඳෙනවා කිව්වේ අපි හොඳට තෝරගන්නට ඕන පෙනීම කියන කාරණාව හා සමගමයි ඇහැ ඉපදුනේ රූපේ ඉපදුනේ චක්කු විඥානේ ඉපදුනේ චක්කු සම්පස්සේ ඉපදුනේ චක්කු සම්පස්සජා වේදනාවමයි පෙනීම කියලා අර්ථ දැක්වේ මේ ටික ඉපදුනේ. ඒ ටික හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඉතිරි නැතුව මේ මොහොතේ බිඳිලා යන ස්වභාවය ගැනයි මේ කතා කරන්නේ. එනම් මේ පලෝක ධම්මන් කියන කාරණාව එහෙම නැත්නම් බිඳෙන ධර්මයක් කියන කාරණාව මෙතනින් ගලපන්නේ. එහෙම නැතුව අපිට කවදාකවත් තියෙන රූපයක කැඩෙන බිඳෙන ස්වභාවයක් ගැන නෙවෙයි පෙන්වන්නේ. ඉපෙද නිරෝධ වෙන රූපයේ ස්වභාවයක් ගැනයි මෙතන දකින්නට ඕන. ඉපෙද නිරෝධ වෙන කියන තැනින් බිඳෙන ස්වභාවය දැකිය යුතුයි. හේතු ප්‍රත්‍යයෙන් නිපිද හේතු ගෙවිලා යනකොට ඉතිරි නැතුවම නිරෝධ වෙලා බිඳිලා යනවා කියන තැනයි මෙතන පෙන්වන්නේ. ලෝකේ හට ගැනීමත් එතනමයි ලෝක නිරෝධයත් එතනමයි තියෙන්නේ. ඒ නිසා ආර්ය විනේහි ලෝකේ කියන්නේ බිඳෙන සුළු ස්වභාවයට කියලා පෙන්වුවා. මේ බිඳෙන සුළු ස්වභාවයේ යථාර්ථය දන්නේ නැතුවයි අනාර්ය භූමියේ ලෝකේ පරිහරණය කරන්නේ. හෙවණැල්ල ජලයේ බඳගෙන ඒක අහවල් තැන ඉඳලා ආප එකක් අතන තිබුණේ ඒක නෙවෙයි කියලා ගන්න බෑ කියලා මුලා වුණා වගේ. වේදනාව කියන කාරණාව බඳගෙන පුජ්‍යලත්වෙහි ඒ වේදනාව බඳගෙනේ මදිවට බාහිර රූපය අභ්‍යන්තරයි කියලා අරගෙන ඒකෙත් ගැට ගහගෙන ඒ විතරක් නෙමෙයි ඒ නිසාම පුජ්‍යලත්වයක් නියෝජනය කරගෙන එළියේ තිබුණු එකයි පෙනෙන්නේ ඒක නෑ කියලා කියන්නේ කොහොමද? එළියේ තිබුණු එකයි ඇහෙන්නේ ඒක නෑ කියලා කියන්නේ කොහොමද? එළියේ තිබුණු එකයි දැනෙන්නේ ඒක නෑ කියලා කියන්නේ කොහොමද කිය කියා තර්ක කර කර වාද කර කර පුජ්‍යලත්වයක් තුල පැටලෙනවා හෙවණැල්ල ජලයේ බඳගෙන ජලයේ ඇත කියන මුලාවේ පත් වෙලා ගලේ තිබිලා එන්නේ එන්නේ කියලා ගන්නවා හා සමානවම එහෙනම් මේ කාරණාව අතිසියුම් වූද ගැඹුරුද කාරණාවක් මෙන්න මේ කියන තැන දර්ශන මාත්‍රයට හසු වුණොතින් අපිට රූපයෙන් මිදිලා අපිට පුළුවන්කම තියෙනවා රූපයෙන් මිදෙන මට්ටමට එනවා කියලා කියන්නේ යම් කෙනෙක් අනාගාමි මට්ටමට එනවා කියන කාරණාව. වේදනාවෙමුත් මිදිච්ච තැනයි අපිට අරිහත්ත්වයේ පණවන්නට පුළුවන්කම තියෙන්නේ මොකද? ඒ වේදනාව කියන කාරණාවේ සම්පූර්ණ යථාර්ථයම දැනගෙන අරිහත් වෙන්නට පුළුවන් කමක් නුවණක් තියෙනවා. එහෙනම් අපිට පිරිසිදුවම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගයට නුවණ තියෙන්නේ නුවණ වැඩෙන්නේ බාහිර වූ වර්ණ රූපය විදිහට මේ කෙස්ලොම් නියදත්තික දැකලා නැත්තම් ඒක අභ්‍යන්තරයි කියලා හිතාගෙන ඒක අභ්‍යන්තර රූපය කියලා හිතාගෙන ඒකේ ඇහැ කන නාසය දිව ශරීරය ඒකට අයිති කියලා පනවගෙන රහත් උනා කියලා හිතන් හිටියත් ඒක රැවටිච්ච තැනක්මයි මාර්ගඵල ලැබුවා කියලා හිතන් ඉන්නවා නම් ඒක මුලාවිච්ච තැනක්මයි මොකද කොහොමද අභ්‍යන්තර වූ රූපය බාහිරේ කියලා හිතන් ඉඳලා රූපේ යථාර්ථයවත් දකින්නේ නැතුව රූපේ අනිත්‍යයි කියලා දකින්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ යථාර්ථයවත් දකින්නේ නැතුව ඒ ටික අනිත්‍යයි කියලා දකිනවා කියන්නේ මේක විහිළුවක්. මේක හරියට අන්ධයෙක් ඉඳගෙන අපි අහලා තියෙන උපමාවකට අන්ධයා කිරි කෑවා වගේ කියලා. ඉතින් අන්ධයා කිරි කාපු හැටි අහලා තියෙනවා නම් අන්ධයා කිරිවල හැටි දැනගත් හැටි අහලා තියෙනවා නම් මෙන්න මේ වගේ තමයි අපි අභ්‍යන්තර රූපේ බාහිර රූපේ කියන එකවත් දන්නේ නැතුව තෝරගන්නේ නැතුව බාහිර රූපය විච්ච වර්ණ සටහන වර්ණ රූපය අභ්‍යන්තර රූපයයි කියලා හිතාගෙන ඒක ඇහැ කන නාසය දිව ශරීරය ඒකේ තියෙනවා කියලා හිතාගෙන මාර්ගඵල ලැබුවා කියලා කියනවා නම් අන්ධයා කිරිවල හැටි කියපු මාර්ගඵලයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණාව මතක් කරන්නේ කාටවත් අපහාස කරන්න, නිඳා කරන්නට නෙවෙයි. තම තමන් මුලාවේ අසරණ වෙලා රැවටිලා මේ ලෝකයේම බන්ධනේ වෙලා ඉන්න මර උගුලෙන් ගලව ගන්නට යම් නුවණක් එක මාත්‍රයකට හරි තෝරලා දෙන්නට කියලා දෙන්නට පෙන්වලා දෙන්නට උත්සාහයක් වශයෙන්ුයි මේ කාරණාව පෙන්වන්නේ. එහෙමනම් අද දවසේදී අපි පලෝක ධම්ම සූත්‍රයේ පලෝක ධර්මයේ පිළිබඳව විග්‍රහ කරගත්තේ ලෝකයා දකින බිඳෙන තනින් නොවේයි ආර්ය විනෙහි බිඳෙන තන පෙන්වලා තියන්නේ කියන කාරණාව විග්‍රහ කරගන්නටයි අපි උත්සාහවන්ත උනේ ආර්ය විනය බිඳෙන තැන හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙලා යන තැනක් මිසක් හේතු ප්‍රත්‍ය කියන්නේ සතර මහා ධාතුව පැත්තට ඔබලා ඒකේ කැඩෙන කුඩු වෙන බිඳෙන ස්වභාවය දකින්න එක නොවන බවත් අභ්‍යන්තර බාහිර කියන ටිකත් වෙන් කරගෙන ඒ ටිකේ යථාර්ථය දැකලා අපිට මෙන්න මේ බිඳෙන සුළු ලෝකය කියන තැන ධර්මානුකූලව අර්ථ දක්ව ගන්නට යන් නුවණක් ඥානයක් විවර කළා දීම උදෙසා යද දවසේදී උත්සාහවන්ත උනේ සංයුත්ත නිකායේ පලෝක ධම්ම සූත්‍රයේ කියන කාරණාව ඇසුරු කරගෙන මේ මොහොතේදී අපි ඇහැ කන නාසය දිව ශරීරයේ යථා භූත ස්වභාවයත් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්හි යතහා භූත ස්වභාවයත් චක්කුසෝත ගාන දිව්‍යා කාය මනෝ කියන විඥානයන්හි යතහා භූත ස්වභාවයත් ඒ ස්පර්ශයන්හි වේදනාහි යතහා භූත ස්වභාවයත් නුවණින් තෝරගෙන විසඳගෙන අපි එහි බිඳන සුළු ස්වභාවයේ ධර්මානුකූලව දකින්නට උත්සාහවන්ත වුණා එහෙමනම් මේ මොහොතේදී අදිෂ්ඨාන කරගන්න අරමුණු කරගන්න මේ උතුම් වූ ධර්මකාරණා කීපය තුලින් ජනිතවන්නට යෙදුණු පුණ්‍ය කුසල ශක්තිය ලෝකේ අතහාර්ථයේ විනිවිද දැකලා ලෝක නිරෝධය කිරීම පිණිසම හේතු උපනිශ්‍රේ වෙත්වා හේතු උපකාරක ධර්මයක් බවට පත්වෙත්වා හැම දිනාටම මේ පුණ්‍ය කුසල වාසනාව හේතු වෙලා වාසනාව වෙලා අනුමෝදන් වෙලා වහ වහාම සසර දුකෙන් ගැලවෙන්නටම ප්‍රඥායස විවර වෙත්වා පහළ වෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න හැම දිනාටම තෙරුවන් සරණයි